مجھ کو شاعر نہ کہو میر کے صاحب میں نے درد و غم کتنے کیے جمع رو دیوان ناز کی اس کے لب کی باہر سینما راسبات کریں نیو کی داغیا مدرسہ چلی مدرسہ چلی خدا چی جی، دھاگے جو پہلو غم کے صحرا میں کھو گئی اب تو آ جا کے اب راضی ہو گئی زندگی غم کے صحرا میں کھو گئی මිතුරනි නිවන් වස්සබර මතකයන් ඔබේ හදවතින් රසවින්දනය කරන විවේකීරිදා දවසේ මේ විනාඩි කිහිපයට අපි දැන් ගොඩක් දෙනෙක් ආදරය කරනවා ගොඩක් දෙනෙක් ඒ බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා ඉතින් ඒ රසය මිහිර අදත් බොහොම ආදරයෙන් ඔබට සමීප කරන්නයි අපි මధుර සංජීවි වැඩසටහනෙන් මුණ ගැසෙන්නේ. ಭಾರತ සිනමාවේ ඔබ රසවින්දේ මතකයන් අපි මුල්ම ගීත ඇසුරෙහි රසවින්දනය කරන්න ලබා දෙන්නේ හැම වෙලාවකම උත්සාහ කරන්නේ. ඒ අතරට ඔබ එල්ලෙන් සමගයි අපි මේ ගීත පෙළගැස්ම සදාගන්නේ. ඉතින් අදත් මා විශ්වාස කරන ඔබේ ඉල්ලීම් සහිතව ඊටාම මියුරු ගීතාවලියක් ඔබට අහන්න දෙන්න පිළිගන්නකම ලැබෙයි කියලා. ඉතින් ලංකාව විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේත් අපිව රසවින්දනය කරන ඔබ සමට බොහොම ආදරෙන් ආරාධනා කරනවා අපිත් එක්ක මේ විනාඩි කිහිපය රැඳිලා ඉන්න කියලා අද වැඩසටහන ආරම්භ කරපු ගීතය 1953 වසරේ පෙරගැසුණු පොට්පාත් චිත්‍රපටයේ පළාත් මොහොමුත් දාන කරගියා. දිලීප් කුමාර් සමග මීනා කුමාරි ෆුට්පාත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා නිෂ්පාදනය කළ රංජිත් අධ්‍යක්ෂකවරයා ශියා ශරාදි සංගීතවත් කළ කයම් දීපද රචකයා මජ්රු සුල්තාන්පුරි චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරමින් රංගපෑවා දිලිප් කුමාර් මිතුරනි 1926 වසරේ පෙබරවාරි මාසයේ 18 වෙනිදා උපත ලද ඇය 50 දශකයේ ಭಾರತ සිනමාවේ සිටි රෝමාත්ම නිලිය විදිහටයි හඳුනාගෙන ඉන්නේ. නලනි ට්‍රැවන් අද අපි මේ තෝරා ගන්න ඊළඟ ගීතයේ ප්‍රධාන චරිතය රඟපානවා සුරේෂ් සමගින් 1951 ඉදිරියට වුණු ජාදු චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ඒ ආර් කාදර් ජාදු සංගීතවත් කළ නෞෂාද් දීපද රචක ශකිල් බදාමි මේ ගීතය ගායනා කරනවා ලතා මංගেশකර් නාගනී ජයවන්ත වෙනුවෙන් දේශානුරාගය පිළිබඳ තේමාවන් රැගත් සිනමා නිර්මාණ රසයකට රංගනයෙන් දායකත්වය ලබා දීම හේතුවෙන් එකල ඔහුව හඳුනාගත්තේ මිස්ටර් ಭಾರತ್ යනුවෙන් 60 70 කින දශකයන් තුල අපේශයෙන් ಭಾರತ සිනමාවේ ජනප්‍රියත්වයට පත්වුණු මේ රංගන ශිල්පියා මනෝජ් කුමාර් මනෝජ් කුමාර් සමගින් මාලා සෙන් රංගන දායකත්වය ලබා දෙන මේ ගීතය අපි ہمالیہ کی گاڈ مین ایک دستم سے شنکر بٹ ند ندی نے وجے بٹ سنگیت کلا کلیا کمر جی، جلالابی گیپ رچ کیا گیتے گا کرنا مکیش منوج کمار Yeah. රස විඳමු මුකේෂ්ගේ හනින් හිමාලය කී ගෝඩ්මෑන් 1965 ශංකබත් නිෂ්පාදනයක් අධ්‍යක්ෂණය විජේබත් සංගීතවත් කලා කල්යන්ජී ආනන්දජී කමර් ජලාලාබාදී ගීත රචකයා ගීතේ ගායනා කරන මුකේෂ් මනෝජ් දැන් මේ ගීත රස විඳින අතරේ ඔබට අපි අවස්ථාවක් ලබා දෙලා තියෙනවා අපි මේ ඇදරයට කතා කරන්නත් ඔබ කැමති ගීත පිළිබඳව ඔබ වැඩසටහන පිළිබඳව හිතන දේවල් සමහර යෝජනාවක් වෙන්නත් පිළිවන් අපිට කතා කරලා කියන්න 066යි 22යි 83600 066යි 22යි 83600 කියන දුරකථන අංක වලින්. එහෙම නැතිනම් මෙතනින් ඔබට පිළිවන් ලියන්නත් නිෂ්පාදක මන්දොර සංජලේ රණිගෙට ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල ඉතින් අදත් අපි බොහොම රසවත් වුණු ගීත පෙළක් ඔබට රස විඳින්න ලබා දෙමින් ඉන්න වෙලාවේ තවත් ගීත කීපයක් තියෙනවා. මේ ගීත ඔබ ඉල්ලා යෝ ගීත වගත් අපි මතක් කරන්නේ ඉතාම සතුටින්. අපි ඊළඟ ගීතයට යමු. මේ ගීතේ රංගන දායකත්වය ලබා දෙන්නේ දේවානන්ද සමගින් වහිදා රේමාන්. දේවානන්ද ගැන අපිට මතක් කරන විට ඔහු තමන්ගේ රංගන ජීවිතය තුළ චිත්‍රපට 100කට වැඩි ප්‍රමාණයක් ශිල්පියෙක් රංගන දායකත්වය ලබා දුන්නා. රංගන ශිල්පියෙක් චිත්‍රපට 19ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. චිත්‍රපට 32ක නිෂ්පාදකවරයා බවට පත් වුණා. දෙවරක්ම හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය පවා දිනාගත්තා. ගයිඩ් 1965 නිෂ්පාදනය කළේ දේව් ආනන්ද අධ්‍යක්ෂකවරයා විජය ආනන්ද සංගීතවත් කළා සචින් දේවබර්මන් ගීත රචකයා ශෛලේන්ද්‍ර මේ මොහම්මද් රෆී گانا کرنا چترپتی دیو آنند دن دھل جائے ہائی رات نہ جائے تو نئے تے یاد ستا گھر جائے ہر رات نہ رات نہ جائے سو تو نہ آئے تیری یاد سے جگ سے پرائے ہم دونوں जाए हर रात न जाए तू तो न आए तेरी याद सताए दिन ढल जाए පිටරණී අපි මේ ගීත රස විඳිනා වගේම මේ නිර්මාණකරුවන් පිළිබඳව අපි කතා කරනවා. අපේ මනෝජ් කුමාර් ගැන සඳහන් කළා දැන් මනෝජ් කුමාර් සමගින් ආශා පාරේක රංගන දායකත්වය ලබා දෙන ගීතයකට අපි යන්නේ ආශා පාරේක ගැන අපි කතා කරනකොට ඇය 1959 සිට 1973 දක්වා කාලය තුල ಭಾರತ සිනමාවේ සිටපු අතිදක්ෂ රංගන ශිල්පිනියක් විදිහට තමයි හඳුනාගන්නේ විශේෂම ආය රංගන දායකත්වය ලබා දුන්නු බොහෝ චිත්‍රපට බොක්ස් සර්විස් වාර්තා බිඳහෙළු චිත්‍රපට බවට පත් වුණා ඒ වගේම ජුබිලි ගර්ල් යනුවෙන් තමයි ආශා පරයික්ව ಭಾರತ සිනමාවේ හඳුනාගත්තේ. ඔවුන් දෙදෙනා රංගන දායකත්වය ලබා දෙන දෝබදන් චිත්‍රපටයේ ගීතයකට අපි යන්නේ 1966 පෙරගත වුණු. නිෂ්පාදනය කළේ හුදා බිහාරි අධ්‍යක්ෂකවරයා රාජ් කෝෂ්ලා සංගීතවත් කලා රවි ගීත රචකයා ශකිල් බදානි ගීත ගායනා කළ ආශා භෝස්ලේ ආශා පාරේ වෙන්නේ Oh. රසවිඳ බින්දින්න වෙලාවේ අපි හැම ගීතයක් පිළිබඳවම ඔබට එහි උපරිම රසය සහිතව රසවින්දනය කරන්න එමොල්ම ගීත තෝරාගෙන අහන්න ලබා දෙන්න තමයි හැම උත්සාහයක් ගන්නෙ. ඒ වග අපේ වැඩසටහනකට ඔබට පැහැදිලි ඇති. අපි 50 60 70 80 වගේ දශකයන් වල ගීත තෝරා ගන්නවා. ඒ ගීතවල රසය ඔබට විඳින්න කරන්න ලබා දෙනවා. අපි යමු 70 දශකයේ ඔබ වඩා ආදරය කරපු චිත්‍රපටයක ගීතයක් රස විඳින්න. කබි කබි චිත්‍රපටයේ ගීතයක් අපි තෝරාගෙන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයේ ගීතයක් අහන්න අපෙන් ඉල්ලීම් කරලා තිබා. ඔබට මතකද අමිතාබ් බච්චන් වගේ රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයේ මේ චිත්‍රපටයේ අපේ මුකේෂ්ගේ හඬින් තමයි මෙතන මේ ගීතය රස විඳින්නේ. අමිතාබ් බච්චන් වෙනුවෙන් මුකේෂ් චිත්‍රපටයේ ගීතය ගායනා කරනවා රාකි අමිතාබ් බච්චන් සමග රංගපෑවා. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ යාෂ් චෝප්‍රා සංගීතකලා කල්යාම් چکا میڈیا کبھی کبھی میرے دل میں خیال آتا ہے کبھی کبھی میرے دل میں خیال آتا ہے کہ گئے سے تجویز جیسے تجھ کو بنایا گیا ہے میرے لیے تو اب سے پہلے ستاروں میں بس رہی تھی کہیں تو اب سے پہلے ستاروں میں بس رہی تھی کہیں تجھے زمین پہ بلایا گیا ہے میرے لیے تجھے زمین پہ بلایا گیا ہے میرے لیے کبھی کبھی اور یہ باہیں میری امانت ہے یہ ہوٹ اور یہ باہیں میری امانت ہے کبھی ہیں شہنائیاں شہیاسی راہوں میں کہ جیسے بجتی ہیں شہنائیاں آئی راہوں رہی ہے تو کے اپنی باہوں میں سمت رہی ہے تو شرما کے اپنی باہوں میں کبھی کبھی میرے دل میں خیال آ جیس مجھے چاہے گی عمر بھر یوں ہی اٹھے گی میری طرف پیار کی نظر یوں ہی میں جانتا ہوں کہ غیر ہے مگر یوں ہی میں جانتا ہوں کہ غیر ہے මිතුරනි අපි මුකේෂ්ගේ ගීතයෙන් අනතුරුව රෆීගේ ගීතයකට යන්න සූදානම් වෙන්නේ අතරේ ඔබට පිළිවන් කතා කරන්නත් 0662 83 600 0662 601 අපේ දුරකථන ගතවෙන් කරවා තිබෙනවා. මදුරසංජිල වැඩසටහනේ ඊළඟ ගීතය අපි තෝරාගන්නේ ඉතාම රසවත් ගීතයක් විදිහට රෆීගේ ගීතය. රෆී ಭಾರತ සිනමාවේ චිත්‍රපට ගීත 4500කට වැඩි ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට වලට අතුරත් නොවන ගීත ඔහු 100කට වැඩි ගායනා කරලා තියෙනවා. වෙනත් ගීත 300කට වැඩි ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවා. ඔහු ෆිල්ම්ෆෙයාර් සම්මාන පවා හයක් දිනාගෙන තියෙනවා. ඔහුගේ ගායනය වෙනුවෙන් 1971 ආති මේරේ සාති නිෂ්පාදනය කළේ චින්නප්පා දේවල් අධ්‍යක්ෂකවරයා එම් තිරුමගම සංගීතවත් කලා ලක්ෂ්මීකාන්ත යාරිලාල් ගීත රචකයා ආනන්ද බක්ෂි රාජේෂ් කන්නා සහ තනුජා චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා රාජේෂ් කන්නා වෙනුවෙන් මේ ගීතය ගායනා කළේ මොහම්මද් රෆී نفرت کی دنیا کو چھوڑ کے پیار کی دنیا میں خوش رہنا نفرت کی دنیا کو چھوڑ کے پیار کی دنیا میں خوش رہنا लाता जा प्यारे خوش رہنا سوال پا پاؤ گران තාම රසවත් වුණු ගීතයක් අපේ රාෆිගේ හඬින් රස විඳේ. ඒතරත් මේ සම්භාව්‍ය සිනමාවේ මතකයේ රැඳුණු චරිත ගණනාවක රංගන ශිල්පියා බවට පත් වුණු ඔහු අර මේ ಭಾರತ සිනමාවේ සාම්ප්‍රදායික කඩවසම් නළුවාගේ ස්වරූපයෙන් බැහැර වූ සාමාන්‍ය පෙනුමකින් යුතු රංගන ශිල්පියෙකු විදිහට තමයි ඔහු අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ. ඔහු තමයි බාරාජ් සහන්නේ. ඔය චරිතාංග නළුවෙකු විදිහට ಭಾರತ සිනමාවේ කැපී පෙනුණයි කිව්වොත් නිවැරදි. ඔහු රංගන දායකත්වය ලබා දෙන ගීතයක් අපි තෝරා ගන්නවා. ඔබට රසවින්දනය කරන්න ලබා දෙන නූතන සමගින් තමයි ඔහු මෙහි රංගන දායකත්වය ලබා දෙන්නේ. හම් ලෝග් 1951 නිෂ්පාදනය කරන්නේ රංජිත් අධ්‍යක්ෂකවරයා ශ්‍රියා ශරාදී සංගීතකලා රෝෂන් දීපද රචකයා උද්දව් කුමාර් ගීතේ ගායනා කරනවා ලතා මංගেෂ්කර් ඉන්දියා චිත්‍රපටයේ බලපු කෙනෙකුට හුව මතක වෙන්නේ නෑ. රංගනයත් දේශපාලනයත් එක ලෙසම ජයගන්නට පිළිවන්කම ලැබුණු සුනිල් දත්. සුනිල් දත් ඒ වගේම නූතන් ශශිකලා රංගන දායකත්වය ලබා දෙන 1959 තිරගත වුණු සුජාතා චිත්‍රපටයේ ගීතයක් අපි අහනවා. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ බිමල් රොයි සංගීතවත් කළා ගානා කළා ගීතය සකින් දේවබර්මන් ගීපද රචකයා මජ්රු සුල්තාන්පුරි මේ ගීතයත් සමගින් අද අපේ වැඩසටහනේ සමුගෙන ගියත් අනිවාර්යයෙන්ම ලබන සතියේ ඔබට මේ නියුරෝ රසය අපි සමීප කරන්න ඔබව මුණ ගැසෙනවා. ඉතින් ඔබට පිළිවන් ලියන්න නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක මధుර සංජලි රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල අපේ ලිපිනේ බොහොම ස්තුතියි නම් අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරුවා. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කපුතුතුමා. میرے میرے سارے ہوتا تو پیپل میں ہوتی امر لتا پوری ہوتا تو پیپل میں ہوتی امر لتا پوری रे गलमके करू मु सुकाते पाते बंदू रे ساگر میں پوپی تری نیا دیا تو ساگر میں پوتی تبھی نیا لہر بہر کرتی اپنے من جاتی میرے ساتھ